මේතිරිගල නිස්තරණ ආරණ්‍ය වාසී පූජ්‍ය උදේීරියගම ධම්මජීව ස්වාමීන් වහන්සේ විසින් නමෝ තස්සේ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 මූලාසනයේ වැඩ සිටින ගෞරවනීය ප්‍රභු ස්වාමීන් වහන්සේගෙන් අවසරයි අනිකුත් සියලුම ශෝකාවතර පිටිසගෙන් අවසර අපි පසුගිය වාරයේදී විපස්සනා භාවනා ක්‍රමය අනුව මානසිකාරයේ පවත්වන යෝගාවචරයේ චිත්ත විසුද්ධියෙන් පස්සේ ඒ චිත්ත විසුද්ධියේ අභිවෘද්ධිය අනුව දිට්ඨිය දර්ශනය පැහැදිලි වෙන ආකාරය මාතෘකාවට ඉදිරිපත් කරගත්තා. ඒ අනුව භාවනා කරන යෝගාවචරයට තමන් සිතුවාකල් යෙදුවා වූ ප්‍රයත්න නිසා නිවැරදි ක්‍රමය නිසා අරමුණත් හිතත් එකට එක මූණට මූණ දාලා එනත සමගි සමාන්තරව ගමන් කරන ස්වરૂපයටපත් වෙනකොට ඒකට ක්ෂණික සමාධිය නැත්නම් ඒ ක්ෂණ මාත්‍රේ මත පිහිටි සමාධිය කියලා කන මත පිහිටෝ සමාධි කියලා හඳුනාගත්තා. මේ තමයි විපස්සනා යෝගාවචරය ක්ෂණියෙන් ක්ෂණයට තමන්ගේ හිත පිරිසිදු පවත්වන ආකාරය නැත්නම් චිත්ත විසුද්ධිය විකට පවත්වන ආකාරය. මේ පිළිබඳව පරිත්‍යක් නැත්නම් දක්ෂ භාවයක් ඇති වෙනකොට යෝගාවචරයා මේ මෙතුආකාර තමන්ගේ මේ ගුණ ජීවිතයේ සීලය සම්පූර්ණ කරගන්නට මේ සාකච්ඡා කර විදිහට සමාධිය නැත්නම් චිත්තවිසුද්ධිය සම්පූර්ණ කරගන්නට ගත්තා වූ ප්‍රයත්න වල ප්‍රතිඵල ලබනවා. නමුත් මේන් එහාට ඇත්තා වූ ප්‍රඥාව දිනු කරන වැඩේ සඳහා කෘත්‍ය සඳහා භාවනාව සඳහා යෝගාචරය මෙතින් එහාට විශේෂ වීර්ය විශේෂ එල්ල කිරීම යොදවන්න වෙනවා. ඒ ගැන අපි සාකච්ඡා කරන දේශනා පසුගිය දවස්වල අන්න ඒ විදිහට සමාධියක් මත ඉඳගෙන ප්‍රඥාව වැඩෙන ආකාරයට විශේෂයෙන්ම අරමුණට එල්ල කිරීමත් නැවත නැවතත් අරමුණට යොමු කරවීමත් දිගට කරනවා නම් ඒ යෝගාවචරයට තමන්ට ප්‍රකටව පහළ වෙන්නා වූ අරමුණ තමන් අරගත්තා වූ සම්මත කරගත්තා වූ මූල කර්මස්ථානය වෙන්න පුළුවන්. එහෙම නැත්නම් බාහිර අරමුණක් වෙන්න පුළුවන්. ප්‍රකටව යමක් මතුනාද එහි යත්තා වූ ස්වභාවික ලක්ෂණ දැක ගැනීම සඳහා හිත පැතිරවීම, හිත ඊ타මත්ම සමීපව පිහිටවීම ලෝකාවචරය දැනගන්න. ඒ කටයුත්ත අගය කරන්න ඕනේ. ඒ නිසා ඒ අරමුණ ප්‍රකටව මතුවෙනකොට ඒ අරමුණේ ඉදිරියට ඉදිරිපත් වෙන මූලත ඉදිරිපත් වෙන ස්වરૂපයේ දැකපු පමණින් නතර නොවි ඒ අරමුණ පවතින තාක් දිගින් දිගටම ඒ අරමුණේ හැම පැතිකඩක්ම දැක ගන්නා සුළුසුරුව හිත අරමුණ විශේෂයි පතුරවමින් අරමුණ ආත්මයෙන් අල්ලා ගන්නා ස්වરૂපයට මානසිකාරය යොදවනකොට මෙනෙහි කිරීම යොදවනකොට යෝගාවචරය ඒ අරමුණෙහි ස්වභාවික ලක්ෂණ ස්වභාවික ලක්ෂණ දැක ගන්න. මෙන්න මේ විදිහට අරමුණේ ඉදිරිපත් වෙන යම් වූ ප්‍රකට අරමුණේ ස්වභාවික ලක්ෂණ વિશે ආදරය උපදවලා ධිකයට භාවනා කරනකොට යෝගාවචරයට තමන්නේ මේ භාවනාවේ අර කලින් පුරුදු කරපු සමාධියට අනුව අරමුණයි හිතයි එක දිගට පවතිනකොට අරමුණියත් ආවෝ ස්වභාවික ලක්ෂණ ප්‍රකට වෙනකොට ප්‍රකට වෙනකොට අදුම වශයෙන් මේ අරමුණය මේ හිතය කියලා අරමුණයි හිතයි පමණයි. ඒ අරමුණෙන් බැහැරට යන හිතක් හෝ අරමුණේ ආසා කරන හිතක් හෝ නැතිව මධ්‍යස්තව මේ අරමුණය මේ හිතය කියලා දෙපාර්ශවයේ පිරිසිදු භාවයේ, නිර්වෘල් භාවයේ පහළ මෙන්න මේ අවස්ථාවේදී මේ ඉතාමත් සුළුගුල් විදිහට පහළ වෙන්නේ අපි එදා සාකච්ඡා කළ විදිහට මේ නාමය මේ රූපය කියනා වූ මේ தත්වය වෙන්කර දැනගැනීම. මේ සඳහා නැවත නැවතත් යෝගාවචර ඉතාමත් නිරවුල් මතක තියාගන්න ඕනේ විපස්සනා කරන යෝගාවචර අත්‍යවශ්‍ය වෙන කාරණා දෙකයි එකක් තමයි අරමුණේ ස්වභාවික ලක්ෂණ දකින්න තරමට අරමුණට හිත එළඹීම දෙක නැවත නැවතත් හිත එහි යෙදවීම. මෙන්න මේ අරමුණට හිත එල්ල කිරීම අරමුණට හිත යොමු කරවීමට කියනවා ධර්මයේ විතක්කේ කියලා. නැවත නැවතත් ඒ අරමුණෙහිම ප්‍රිය වේවා අප්‍රිය වේවා ප්‍රකට වේවා අප්‍රකට වේවා. ඒ අරමුණෙහිම නැවත නැවතත් හිත යෙදවීම දිගින් දිගට මානසිකාරය කරwidetilde කියනවා වීර්යය. මෙන්න මේ විතක්කයත් වීර්යයත් දිගට පවතිනවන යෝගාවචරය මේ අරමුණ වරදවල පටවත් අවබෝධ කරගන්නට, පතලවල අවබෝධ කරගන්නට, අරමුණ පිළිබඳ හිතවිලි මවන්නට, අරමුණ ආසකරන්නට, අරමුණ එපා කරන්නට වගේ දේවල් වලට ඉඩ තියෙනවා. සුද්ධ අරමුණ ඒ දෙස බලා සිටිනා වූ හිතත් කියන මේ නාම රූප ධර්ම දෙක ඍජුව හිත ගන්න පටන් අර ගන්නවා. මෙන්න මේ විදිහට නාම කොටස් නාම කොටස් වශයෙන් රූප කොටස් රූප කොටස් වශයෙන් පෙනී හිටින වෙලාව එනකොට යෝගාවචරය අරමුණේ මිත්‍යා වශයෙන් තේරුම් ගන්නා දික්ටි දුර්වල වෙන්න පටන් ගන්නවා. මේ දුර්වල වීම නිසා යෝගාවචරයගේ හිතේ අරමුණ વિશે තණ්හාවක් ඇති වෙන්නේ තිබුණත් කවදාකවත් ඒක දැඩි තණ්හාවක් වෙන්නේ නැති. උපාදානයක් වට වෙන්නේ නැති වෙනවා. වෙන විදිහට කියනවනම් තිබුණු දැඩි උපාදාන මතවාද ආසාවල් එපාකන් වෛරකාරකන් ක්‍රමක්‍රමේ ක්‍රමක්‍රමේ කුස්දේවල් බව ඒ තරම්ම එයි ඒ බැඳගෙන අසකරන්ට බැඳගෙන වෛර කරන්න දෙයක් නැති ඉතින් උපාදාන ස්වරූප අඩු වෙන්න පටන් ගන්නවා මේ විදිහට අඩු වෙනකොට අඩු වෙනකොට යෝගාවචරයට අරමුණෙහි ප්‍රිය තත ප්‍රිය භාව අරමුණේ තද අප්‍රිය භාව කියන මුලා කරන ස්වරූප ක්‍රමක්‍රමයෙන් තුනි වෙන්න පටන් ගන්නවා මේ විදිහට නාම රූප ධර්මයන් පිළිබඳව පරිච්ඡේදයක් එකිනෙක වෙන්කර දැන ගැනීමක් ඥානයේත මුසු වෙන වැඩපිළිවෙලක් බලාපොරොත්තු වෙන යෝගාවචර මේ අවස්ථාවේදී අර විතක්ක විචාර විතක්ක වීර්ය වශයෙන් හඳුනාගත්තා වූ ක්‍රියාපටිපාටිය හොඳට තේරුම් ගන්න ඒ අනුව මතුවේ නැහැ. හිතේ ස්වરૂපයක් වේවත් බලන අරමුණේ ස්වરૂපයක් වේවා හොඳට සාත්පති ස්වභාවික ලක්ෂණ දැක ගන්නා සුළුව භාවනාව කරන්නේ. පින්වීම වශයෙන් බලනවනම් පින්වීම තදවීමක් වශයෙන් මුලදී වැටුණාට එයින් අතර නොවි. එහි අත්තා වූ අනෙකුත් යන්න වූ ස්වභාවික ලක්ෂණ තියෙනවනම් සංගවිගෙන තියෙනවනම් නිදීනව පවතිනවනම් ඒ සියල්ලම මතු කරගන්න විදිහට සාලන තදවීම තෙරපි කුණුසුන් සිසිල් ගති වැගිරෙන සුළු භාව පිටු කරන භාව. ඒ වාගේම හැකිලීමේදී ප්‍රධාන වශයෙන් වැටෙන ලකුණ ප්‍රකට වෙන ආකාරය දැකලා නතර වෙන්නේ නැතුව ආත්පස සියල්ල දැකගන්න. ආස්වාසී ප්‍රස්වාසී ඉදිරියට ගමන් කරන ලාට ආපසු හැරියෙන වෙලාවට ඉවත බලන වෙලාවට ආදී විදිහට දිගින් දිගටම බලනවා නම් ස්වභාව ලක්ෂණ ප්‍රකට වෙනවා නම් මේ නාම ධර්ම මේ රූප ධර්ම සුද්ධව එනෙහි දින ගන්න. එතකොට ඒ විශේෂතාව දික්ටි වර්ධවල වටහා ගන්න ස්වરૂප පාරණ මතිමතාන්ත තමන්ගේ හිතේ තිබුණු රුචි අරුචිකා ක්‍රමයෙන් නිදහස් වෙන්න පටන් ගන්නවා. මේ විදිහටම කටයුතු කරන යෝගාවචරය තමන්ගේ හිතේ ඇතිවෙනා වූ මේ පැහැදිලි භාවය දැනගෙන තව ඉදිරියට ඥානය දියුණු කරන්නට නැත්නම් දිට්ඨිය දුරු කිරීමට කටයුතු කරනවා නම් මතුවෙන මතුවෙන අරමුණෙහි මේ කියන විදිහට අඳුම තරමෙන් නාම රූප වශයෙන් කට දැන ගැනීම මේ එක එක නාමයක එක එක රූපයක තව ස්වභාවික ලක්ෂණ. මේ ධර්මතාවයේ වෙන ධර්මතාවයක වේකට හඳුනාගත හැකි ලක්ෂණ, අත්‍යන්ත ලක්ෂණ, සුවිශේෂිත ලක්ෂණ. වැඩි වැඩියෙන් ආදරය උපදවල නිරීක්ෂණය කරන්න මේ විදිහට නිරීක්ෂණය කරගෙන යනකොට යනකොට සමන්ත වැටෙන්න ගන්නවා මේ අරමුණ අරමුණ යත්තාව විවිධ වේශ අරමුණට ආව විවිධ වෙස්මුණු නිසා හිතේ ස්වરૂප වෙනස් වෙන්න පටන් ගන්නවා. හිත ආසාකම්, එපාකම්, රුචි අරුචිකම් මේ පහළ වෙන්නේ මේ අරමුණට ආව විවිධ වේශ නිරූපණ නිසා. ඒ වගේම හිතේ පවතින විවිධ ආවේග නිසා මොනම අරමුණක් අවස්තමහලාට නිරත වෙන ස්වરૂප මොනම අරමුණක් උනත් ප්‍රණීත වෙන ස්වરૂප මේ විදිහට හිත නිසා අරමුණ වර්ණ ගැනීම ස්වરૂප පිළිබඳව යෝගාවචරයේ හිත භාවනාව විකාශ වෙන්න පටන් ගන්නවා. මේකෙදී මේක ඉතාමත්ම ධර්ම වශයෙන් දල්වත් නැත්නම් ආගන්නිකාය වශයෙන් දල්වත් ඉතාමත්ම සංකීර්ණ බොහෝම ගැඹුරු මට්ටමකටයි මේ යෝගාවචරයේ භාවනාව මේ හඳුන්වලා දෙන්න හදාන්නේ. මේකට කියනවා හේතු සහිතව දැක ගැනීම. සත්‍යය සහිතව සප්පච්චේ පරිග්‍රහය අල්ලාගෙන ඉන්නවා. අරමුණේ යම් විදිහකට උදාහරණයක් කියනවා නම් විශේෂයෙන්ම ප්‍රකටව ගැටෙන අරමුණක් තමයි මේකට හේතු වෙන යෝගාවචරයට භාවනාවේදී මතුවෙන දුක් වේදනා. ඒ දුක් වේදනා මතුවෙනකොට ඒ දුක් පිළිබඳව එපා ගතියකුත් එකමයි මතුවේ. මෙන්න මේ එපා ගතිය භාවනාවට අහු වෙන්නේ නැතිනම් යෝගාවචරය කොච්චර දක්ෂ විදිහට දුක දුක් වේදනාට හිත යෙදෙව්වත් අකල්ලව මෙනෙහි කරත් හිතේ පිරිහීම දිගටම සිද්ධ වෙනවා. මොකද ඒ යකින් යත්තා වූ මේ අරමුණ එපා කරන ගතිය අවුලලා නැහැ. මේ විදිහට භාවනාවේදී තමන් කම්මැලි කරවන සමාත ඕනාවට වැඩි උනන්දු කරවන ගති ලකුණු හේතු සහිතව වැටෙන්න පටන් ගන්නවා. මේ වැටෙනකොට යෝගාවචරය මුලින් අවබෝධ කරගත්තා මේ භාවනායේ කොච්චර විස්තර සහිත බැලුවත් මේ නාම රූප ධර්ම දෙකෙන් තොරන වෙන දෙයක් හොයාගන්නේ නැහැ. ප්‍රත්‍යක්ෂ වශයෙන් අස්පනා අපිට දැකගත හැකි ධර්ම මිස දැකගන්න බැරි අද්භූත ස්වરૂපයක් නැහැ. දැකගන්න පුළුවන් ප්‍රමාණය මේ තියෙන ටික විස්තර කරගන්න පුළුවන්. දැන් මේ විදිහට ඒ ඒ නාම ධර්ම ඒ ඒ රූප ධර්ම වලට බලපාන ආකාරය දක්වා හිත පළල් වෙනකොට, දියුණු වෙනකොට යෝගාවචරයට වැටෙනවා මේ එකිනෙක බලපෑමෙන් හැර ඒන් පිට වෙන මොනවාක්වත් නැති වෙනවා. හිතේ බලපෑම නැත්නම් නාම ධර්ම වල බලපෑම රූප ධර්ම වලට බලපාන. රූප ධර්ම වල බලපෑම හිතට බලපාන. නැත්නම් නාම ධර්ම වලට බලපාන. මේ දෙදෙනා අතර අන්‍යෝන්‍ය බලපෑම සම්බන්ධතාව මිස මේ මෙපිට එපිට වෙන දෙයක් නැත්තේ. තමගේ సంతාණයෙන් පිටතට වෙලා ඉඳගෙන මේ సంతාණයට විධානය කරන අනකරන කෙනෙක් නැති බව. සර්ව බලධාරී කෙනෙක් බාහිරේ නැති බව. මෞං කාල දෙවියන් වහන්සේ නම දෙවියන් වහන්සේ කෙනෙක් එහෙම නැත්නම් හැම තැනකම බලේ විහිදුවාසිත දෙවියන් දෙවියෙක් මේක නැති බව Tamanට වැටහෙනවා. ඒ වැටහීම ගන්න අර කලින් ස්වභාවික ලක්ෂණ වශයෙන් අරමුණ තේරුම් ගන්න ස්වરૂපේ හිත තේරුම් ගන්න ස්වરૂපේ වඩාත් පැතිරෙන විදිහට එකිනෙක විශ්ේ බලපාන ආකාරයට මේ භාවනාව කොහොම සරලව ඍජුව අස්පනා පිටම විනිවිද දක්නාසුලෝ පැතිරෙනවා මේ විදිහට පැතිරෙනකොට මූල ධර්ම අනුව විස්තර කරනවා නම් යෝගාවචරයට නිදර්ශන විවිධ වශයෙන් දැක ගන්න පුළුවන් වෙනවා මේ අරමුණ නිසා හිත වර්ණ ගන්නේ නැහැටි. නැත්නම් අරමුණ හිතට බලපාන හැටි. රූප ධර්ම නාම ධර්ම වලට බලපාන හැටි. ඒ වගේම රූප ධර්ම තව රූප ධර්ම වලට බලපාන හැටි. නාම ධර්ම රූප ධර්ම වලට බලපාන හැටි. නාම ධර්ම නාම ධර්ම වලට බලපාන හැටි. මේ එකිනෙකක් පිළිබඳව කලින් ගත්ත තීන්දුව කලින් Taman තුල තිබුණු මත කලින් Taman තුල තිබුණු රුචි අරුචිකා බාධා නොකරවන මේ දෙන උපදේශ වල හැටියට ඊටාම විවෘතව මතුවෙන මතුවෙන්නේ නාම ධර්ම රූප ධර්ම එකිනෙකට බලපාන ආකාරයට ඉඳ කියලා භාවනා කරනවනම් හැම අරමුණකදීම අයේ බලන අවස්ථාවේ නාම රූප ධර්මත් ඒ දෙක එකිනෙක වශයෙන් බලපාන ආකාරයක් කියන විදිහට වැඩිෙන්න පටන් ගන්නවා. එතකොට අපි ගත්ත මේ දර්ශන වල හැටියට ඉන්දීම හැකිලිම වශයෙන් මූල කර්මස්ථානයේ වර්ණ යෝගාවචරයන මේ පිම්බීමේ කායික ක්‍රියාවලිය නිසා මෙනෙහි කරන හිත පිම්බීම නිරීක්ෂණය කරන හිත දැක ගන්න පුළුවන් මේකට නිදර්ශන වශයෙන් ගෙන හරිපෑවි යම් වෙලාවක යෝගාවචරයට ආනාපානිය අනුව හෝ පිම්බීම ඇතිලීම අනුව හෝ ඒ කියන්නේ මේ දෙකින් එකක් මූල කර්මස්ථානයේ වශයෙන් ගෙන භාවනා කරද්දී යම් වෙලාවක මේ මූල කර්මස්ථානයේ නොදැනී ඥාන පිළිම හැකිරීම නොදැනී ගියාම ආනාපානිය නොදැනී ගියාම මෙනෙහි කරන හිත අසරණ වෙනවා. හිත කලකොල වෙන්න ගන්නවා දැන් අරමුණක් නැහැ මම දැන් මොකද කරන්නේ කියලා. ඒ මොකද මෙතුවා කල් ඒ මෙනෙහි කරන හිතට හේතු ප්‍රත්‍යක් වෙනවා. පින්බීමේ රූප ක්‍රියාවලිය තියෙනවා. දැන් මේ රූප ක්‍රියාවලිය සියුම් වෙලා සියුම් වෙලා යෝගාවචර නොවැටී යනකොට හිත කලකොල වෙනවා. ආසාර ආනාපානයේදී ආනාපාන අරමුණ සිවුම් වේගන එනකොට එනකොට යෝගාවචරය මේ පිළිබඳව මේ හේතුඵල ධර්ම අවබෝධ කර ගැනීමේ මුලමැද අග දැන ගැනීමේ ප්‍රයත්නයක නොයදෙනවන යෝගාවචරය හිත කලබල වෙනවා. දැන් දැන් මොකද ඊගාට කරන්න ඕනේ කියලා. නමුත් මේකෙදී පැහැදිලි කරලා දෙන්න හදන්නේ රූප ධර්මයක් පවතිනවා නම් ඒ රූප ධර්මයේ මෙනෙහි කරන හිත මානසිකාරයේ පවතින හිතට ප්‍රත්‍ය ලැබෙනවා. ඒ රූප ධර්මයේ නැති වෙනකොට මානසිකාරයේ මෙනෙහි කිරීම කරගන්න බැරුව යනවා. මේක යෝගාවචරය කලකොල හිතින් නෙවෙයි තානත් සතිමත් හිතින්ම දැකගත යුතුයි. එතකොට රූප ධර්ම නිසා නාම ධර්ම පවතිනවා, වෙනස් වෙනවා, පාලනය වෙනවා කියන එක තේරුම් ගන්න. ඒ වගේම තමයි නාම ධර්ම නිසා රූප ධර්ම පහළ වෙන අවස්ථාවක් වශයෙන් අපි ඉදත් මතක් කරගත්තේ සක්මනේදී ප්‍රථමයෙන් එසවීමේ යැවීමේ තැබීමේ වශයෙන් භාවනා කරන යෝගාවචරයට එසවීමේ කැමැත්ත නැත්නම් එසවීමේ චේතනාව කියන නාම ධර්මයේ පහළ මේ නාම ධර්මයේ අනුව මේ හා සමගම ඒ කය ක්‍රියා කරන්න පටන් ගන්නවා. මේ චේතනාව පටන් අරගෙන එසවීමේ චේතනාව, ඒ චේතනාව පවතින තාක්කල් එසවීමේ ක්‍රියාව ක්‍රියාවලියක් විදිහට දිගට පවතිනවා. යැවීමේ චේතනාව යැවීමේ ක්‍රියාව, තැබීමේ චේතනාව තැබීමේ ක්‍රියාව. මේ විදිහට යෝගාවචරය හොඳට සතිය සමාධිය වැඩෙන විදිහට සක්මන් කරගෙන යනකොට යම් වෙලාවක සමහර වෙලාවට වැටෙනම සම්පූර්ණ කය රූපද නූල් වලින් නූල් සූත්‍ර වලින් වැඩ කරන රූපඩයක් වගේ. ඒ නූල ඇදුනේ නැතිනම් ඒ රූපඩේ වැඩ කරන්නේ. ඒ වගේම තමයි කොහේ හරි වට පිටක් බලනවා සාධ්‍යයක් ඇහෙනවා හිතවිල්ලක් පහළ වෙනවා එතකොට එකපාරටම සමහර කාය නතර වෙන ස්වරූපයකට එනවා මොකද අර චේතනාව පහළ වෙන්නේ නැති නිසා සමහර වෙලාවට හොඳටම නැවත නැවතත් කල්පනා කළ චේතනාව පහළ කළ යුතු මට්ටමට මෙයාට එහෙම නොකළොත් ශරීරේ වැඩ නොකර තැන්ට යනකම් සක්මනේදී අවස්ථාවක් දැක ගන්න පුළුවන්. මේ විදිහට කයේ ඉරියාපත භාවනාවේදී යෝගාවචරය හොඳට සමාධිගත බලනවනම් මෙන්න මේ චේතනාව නිසා කැමැත්ත නිසා ඒ ශරීරයේ විකෘති භාව වෙන්නේ නැති ස්වરૂප වෙනස් වෙන හැටි දැක ගන්න. යම් වෙලාවක චේතනාව නැතිනම් තරකඩක්සේ ශරීරයේ එහෙම නතර වෙනවා. ඒ නිසා සමහර ඇත්තෝ ඊතාවත්ම විචිතුරු දෙයක් තියා විචිත්‍ර දෙයක් තියා බලනකොට කය නැත්නම් කත ඇදලා යනවා. කය හිතපු දිහාට මෙහෙම නතරලා කියනවා. ඇයෙන් සම්පූර්ණයෙන්ම කටයුතු වෙගෙන යනවා ඒක පරි කයේ දැන් පාලනයකින් තොර වෙච්ච දනුකරක් වගේ. ඇහැ විතරයි වැඩ කරන්නේ. අන්න ඒ වගේ ස්වરૂප Taman තුළින්ම අනන්තවත් දැක ගන්න පුළුවන් වෙනවා මේ ඉරියාපත සහ සංපජාඤ්ඤය පිළිබඳව ඊටාමත්ව සතිවත්ව ගත කරනකොට. මොකද මේ ඉරියාපත මේ සංපජාඤ්ඤය සියල්ලක්ම වැඩ කරන්නේ මේ චේතනාපූර්වකව. ඒක චේතනාපූර්වක වැඩවලදී මොන නාම ධර්ම නිසා රූප ධර්ම පහළ වෙන හැටි ඊගාවට අපි එදා කෙටියෙන් මතක් කරගත්ත මේ නාම ධර්ම නිසාම නාම ධර්ම මතක් වෙන හැටි. ඒ කොහොමද මේ වාගේ යමක් අහුම්කන් දීගෙන ඉන්නකොට ඒ ඇහෙන ඇහැමට ගතුරු වෙන ශබ්දය තමන්ගේ කනේ වදිනකොට ඒ කනට අවධානය යොමුනේ නැතිනම් සෝත විඥානේ පහළ වෙන්නේ නැහැ. මේ වෙලාව මේ වෙලාව විදිහට බණක් අහගෙන ඉන්නකොට හදිස්සියේ කවුරු හරි මෙතෙන්ට ආවන එකපාරටම ඇහැට අවධානය යොමු වෙනවා එන පුද්ගලයා දිහා බලන්න. ඒ විදිහට සත්‍යයටම හිත යොදාගෙන ඇහැට හිත නොයදුනා නම් ඒ පුද්ගලයාට එවැනි සාධාරණ අහුම්කම් දෙන කෙනාට අර ආපු පුද්ගලයා පිළිබඳ හාංකාවක් නැති වෙන්න ඉඩ තියෙනවා. ආපු බව නොදැනෙන්න ඉඩ තියෙනවා. මොකද මානසිකාර්ය යොමුනේ නැහැ බලන්න. මේ අනුව වැටෙනවා ඒ මානසිකාරය යොමුනොත් තමයි ඒ යොමු වෙච්ච විඥානේ ක්‍රියාත්මක වෙන්න පටන් ගන්නවා. මානසිකාරය ඇහැට යොමුනාන චක්කු විඥානේ පහළ වෙනවා. මානසිකාරය කනට යොමුනාන සෝත විඥානේ පහළ වෙනවා. එතකොට මේ මානසිකාරය කියලා කියන්නේ හිතේ අත්වෝචයිතසිකයක් නාම ධර්මයක්. ඒ අනුව පහළ වෙන්නා වූ චක්කු විඥාන සෝත විඥාන කියලා කියන්නේ නාම ධර්මයක්. මෙතනදී මේ නාම ධර්මය නිසා තවත් නාම ධර්මයක් පහළ වීම මේ ඊටාම සියුම් භාවනාවේදී ඊටාමත් හොඳ මූල ධර්ම ආબોධිකුත් ඇතිව යෝගාචරයේ සෑම ඉරියව්වකම පවතින සතිය පවතිනවල මේ වගේ දේවල් උනත් අල්ලගන්න පුළුවන්. නමුත් එක කරන්නේ. එකවරක් උත්සාහ කරාට වෙන්නේ නැවත නැවතත් නැවත නැවත තමගේ ඉරියව් වෙනස් වෙනකොට අවධානය මුඛයේ සිට නාසයට නාසයේ සිට ඇහැට ඇහි සිට කනට කනේ සිට ශරීරයට ආදී විදියට මාර් වෙන අවස්ථාවක් අවස්ථාවක් පාසා මේ අනුයයෙන් මම අල්ලාගන්නේ මේ කියලා විතරෝම සතිමත්ව ගත කරනවනම් යෝගාවචරයට අල්ලාගන්න පුළුවන් වෙනවා ඒ අවධානයේ යොමු වෙච්ච දේ පමණයි ක්‍රියාත්මක වෙන්නේ අනිත් ඒ දේවල් අක්‍රිය වෙන අවස්ථාවක් බලන්නේ අහන්නේ පාටපත් වෙන්න විදිහක් නැහැ බලන්න බලන්නමයි ඒ වෙලාවේදී අනික් හරිය ඔක්කොම රූකඩයක් වගේ හිතෙනවා මෙන්න මේ ස්වරූපේ හොඳට යෝගාවචරයට දැක ගන්න පුළුවන්. චිත්‍රපට ශාලාවක වගේ හොඳ ඇහැට පැය ගාණක් වැඩ තියෙන වැඩ වැඩකොලකට ගියවිලා ඒක දිහා බලාගෙන ඉන්නකොට මේකෙම සද්දත් ඇහි. ඒ සද්දත් අහගෙන ඉන්නවා. ඒ අතරමැද තමයින්ට හොඳට වාඩි වෙලා ඉන්නවා. ඒ නිසා ශරීරයේ හැප්පීමක් වැටේනවා. ඒ අතරමැද සමහර වෙලාවට මොනවා හරි හපහපා ඉන්නව වෙන්නත් පුළුවන්. ගඳ සුවඳ දැනෙනවා වෙන්නත් පුළුවන්. මේ විදිහට හිත වැඩ කරනවා වෙන්නත් පුළුවන්. එතකොට මේ හයෙම වැඩ කරන වෙලාවේදී මේ හය කිසිම සංවරයක් නැහැ. වලක ශබ්ද, වලක රූප, වලක ගන්ධ, වලක රස, වලක ස්පර්ශ මේ දිගේ වැඩ කර කර ඉඳලා ඊට ආවට පස්සේ පුදුලෙන් ඇහුවොත් ඒ පුදුලේ අර අර චිත්‍රපටයේ දුන්න තේමා කතාව කොට නගලා කියනවා. මෙන්න මෙහෙම මෙහෙමයි මෙහෙම මෙහෙමයි උනේ. ඒ අර එක එක දේවල් වලින් එක එක දේවල් වලින් කොට නගාගෙන යනවා. නමුත් භාවනා කරන කෙනෙකුට නම් හොඳට තේරුම් අරගන්න පුළුවන් මෙතන තියෙන්නේ මේ බලන්න තුල සෑහෙන අවුලක ස්වરૂපය. වරක ඇහි අවධානය, වරක කනේ අවධානය, වරක දිවේ අවධානය, වරක ස්පර්ශයේ අවධානය මේ විදිහට හැරගෙන දෙයක් තුල මේ බුද්ධිලක් තියෙන අවල් ගන්නහට. මෙන්න මේ වගේ තමයි තමන්ගේ ඇහැ කන දිව නාසය ශරීරයේ හිත කියන දේවල් වල වැඩ කරන ආකාරය නොදැනගත්තොත් තමන් තුළ ආත්මයක් හොයන්න පටන් අරගන්නවා. තමන් තුළ ජීවියෙක් සත්‍යයක් හොයන්න පටන් අරගන්නවා. නමුත් හොඳට ద్వාරයෙන් ద్వාරයට වෙනස් වෙන වාරයක් පාසා සතිමත් වෙනවන මේ නාම ධර්ම නිසා නාම ධර්ම පහළ වෙන ආකාරය දැක්කොත් අර සලෝ ලයිට් සාහිත්‍ය කීපයක් වේගෙන් වෙනස් වෙන ස්වරූපය තුල අපි නලුන් වෙලි කරක් දැක ගන්නවා චරිතයක් දැක ගන්නවා කතාවක් දැක ගන්නවා ඒ දැකගෙන අපි කියනවා මෙන්න මේ විදිහේ ශෝකාන්තයක් දුක්ඛාන්තයක් ආදී වශයෙන් ඒක ගොනු කරනවා නමුත් එතන තියෙන්නේ අප්‍රාණික වැඩපිළිවෙලක් රූප රූප වල වැඩපිළිවෙලක් බලන්නේ කෙනාට ඒ දිහා බලනකොට සමහරකට උද්වේගය පහළ වෙනවා සන්තෝෂේ පහළ වෙනවා. ඒ මොකද තමන්න පේන්නේ පණ ඇති දෙයක් දිහා මේ පණ ඇති පිරිසක් එක්ක තමන් වැඩ කරගෙන ඉන්නවා වගේ. මොකද ඇහ කන දිව නාසය අතර මේ මත් වෙලා තියෙන ස්වරූපය. නමුත් යම් යෝගාවචරයේ භාවනාවේදී අල්ල ගන්නවා නම් තමන් ස්පර්ශ කර ගන්න පුළුවන් නම් මේ මානසිකාරයේ යොමු වීම අනුවයි ඒ ඒ විඥාන ඒ ඒ වේදනා ඒ ඒ සංඥා ස්පර්ශ පහළ වෙනවා. මේ මානසිකාරයේ පිළිබඳව භාවනා කරන්න ඇති කිච්චේ කිසිම පාලනයක් නැහැ. අයාලේ දුවන්නේ. මේ නිසා මොන දේ සිද්ධ වුණත් Tamanට ඕන දේ තමයි බලන්නේ. ඒ දේ තමයි පිළිගන්නේ. වෙන කෙනෙක් ඒකම දිහා බලලා කිව්වොත් වෙන දෙයක් පිළිගන්නේ. ඒ මොකද ඒ පුද්ගලයා බලන්නේ ඒ පුද්ගලයාගේ සංඥා ප්‍රමාණය මත ඉඳගෙන. මේ නිසා මේ දෙන්න අතර විවිධ ආකාර මත එකම සිද්ධිය මත ඇති වෙන්න පුළුවන්. ඒක යෝගාචරයේ එකතර ප්‍රශ්නයක්. මොකද යෝගාවචරය දන්නවා මේ මානසිකාරය යොමු වෙන ක්‍රමයට තමයි Taman මේ සිද්ධියෙන් කාර්යය උරාගන්නේ. Taman මේ සිද්ධියේ අර්ථය, ගැම්ම, තේමාව උරාගන්න. අන්න ඒ වගේ තමයි එක එකන එක එකන මේ අරකන දිවනාසේ ශරීරය අතරමැද මේ මානසිකාරය යොමු වෙන වැඩපිළිවෙල දන්නේ නැතින මේ ඉන්ද්‍රයන්ට වහල් වෙච්ච ඉන්ද්‍රයන්ට දාසකම් කරන ස්වරූපයක් තමයි අසත්‍යමත් ස්වරූපයක් තමයි කෙලස් ප්‍රති ජාතික ස්වරූපයක් කියන්නේ. නමුත් භාවනාවේදී යෝගාවචරය ආයේ නාම ධර්ම නාම ධර්ම විශ්ේ වැඩ කරන ස්වરૂපයේ දැක ගන්න පුළුවන්. ප්‍රමාණයට හිත දියුණු කරගත්තොත් මේ ලෝකෙ මේ විදිහේ තියෙන මේ විසම ස්වરૂපය තුන්මත්තක ස්වરૂපය පිළිබඳව පැටලෙන දෙයක් නෑ. ඒ මොකද Taman උනත් යම් මොහොතක අසතියෙන් ගත කරනවා නම් ඒ කරන කියන දේ පිළිබඳව වග කියන්න බෑ. පාලනය කරගන්න බෑ. ඉක්මීමක් සංවරයක් ඇති කරගන්න බෑ. ඒකද මේකේ වැඩපිළිවෙලේ ප්‍රධාන වශයෙන් මේ මානසික කාර්ය වැඩ කරන නිසා. ඒ වගේම තමයි යෝග අවතරය. නාම ධර්ම නිසා නාම ධර්ම පහළ වෙනවා. නාම ධර්ම නිසා රූප ධර්ම, ඒ වගේම රූප ධර්ම නිසා රූප ධර්ම පහළ වෙන අවස්ථාව කිසියෙන් සඳහන් කරනවා නම් බාහිර ලෝකයක්. මේ තමන්ගේ ශරීරයේ කියන ලෝකයක් දෙක අතර මැද තියෙන සම්බන්ධතාවය. බාහිර ලෝකේ පවතින ආහාර එකට ගත්තාම කම්මැලිකම නැති වෙලා ඇගේ සත්‍රාණක බව මතුවේ. බාහිර ලෝකයේ උණුසුම වැඩි වෙනකොට මේ අභ්‍යන්තර ලෝකේ උණුසුම් ගති පහළ වෙනවා, දාඩිය දානවා, සිසිල් ස්ථාන හොයනවා. තෙතද සීතල කාල ගුණයක් මතුවෙනකොට සිසිල් ඇඳුම් හොයනවා, උණුසුම් ස්ථාන හොයනවා. ඒ මොකද බාහිර රූප නිසා, ඒත්‍ය රූප නිසා මේ අභ්‍යන්තරගත රූප පහළ කරන ආකාරය. මෙන්න මේ විදිහට යෝගාවචරය අර මතුවෙන මතුවෙන අරමුණේ නාම රූප ධර්ම ස්වභාවික ලක්ෂණ දකින්න තරමට හොඳට විසදව දැක ගන්න පටන් අරගත්තොත් මෙන්න මේ විදිහට අතුපතර විහිදිලා වැඩිලා යන මේ හේතුඵල සම්බන්ධතාවයේ භාවනාවෙම දැක ගන්න. මෙන්න මේ අවස්ථාවේදී භාවනාව පරියන්කේ ඒ වගේම සක්මනේදී එදිනදා කටයුතු වලදී යෝගාවතරය අහුල ගන්න ප්‍රමාණය වටහා ගන්න ප්‍රමාණය බොහෝම වැඩි වෙනවා. ඒ නිසා භාවනාවේ විශාල පැතිරීමක් සිද්ධ වෙනවා. මේ විදිහට පැතිරෙනකොට මතවාද අනුව නැත්නම් මේ විවිධ වාද දික්ති පහළ වීම පිළිබඳව අර්ථ දක්වන ආචාර්යයන් වහන්සේලා කොහොම ලස්සනට විස්තර කරලා දෙනවා කොහොමද මේ එක එක ආගම් එහෙම නැත්නම් එක එක සාස්තුවරු මේ මේ අවස්ථාවල් පැටලවගෙන තියෙන්නේ කියලා. ඒ පැටලීම අනුව ඒ පුද්ගලයා විවිධ මත විවිධ නිකාය විවිධ දික්ති පහළ කරනවා. සමහර වෙලාවට යෝගාවචරයට හොඳට හිත සමාධිගත වෙලා තමන්ගේ මූල කර්මස්ථානයේ දිගේම හිත තැම්පත් වෙනවා සමාහිත වෙනවා ඒකාග්‍ර වෙනවා ඒකාග්‍ර වෙලා උදාහරණයක් කියනවා නම් පිම්බීම හැකිලිම භාවනා කරන යෝගාවචරය ඒ පිම්බීමමයි හැකිලිමයි දෙකම දිගේ බලාගෙන බලාගෙන යනකොට සමහර විටක මේ දෙකෙන්ම චලනයක් විතරයි දකින්නේ. ඉතින් මෙන්න අවස්ථාවේදී චලනයක් දකින්න. හැකිලෙන අවස්ථාවේදී චලනයක් දකින්න බොහොම සියුම්ව දැන් පිම්බීම මේකේ හැකිලේ මේකේ කියලා වෙන් කර ගන්නට බැරි තරමට දිගටම චලන ස්වરૂපේ දකින්න. මෙන්න මේ දකින්න වෙලාවේදී යෝගාවචරය හොඳට සක්මන් කරලා පටන් ගන්න කෙනෙක් නම් වීර්යාධික යෝගාවචරයක් නම් මේ චලන හාත්පස පවතින බව දැක්කා. සමහර විටක තමන් විශාල යන්ත්‍රාගාරයක් ඇතුළේ ඉන්නවා වගේ බලාගාරයක් ඇතුලේ ඉන්නවා වගේ වැටෙන්න පටන් ගන්නවා. බැලු බැලු හැම පැත්තෙම චලන ස්වරූප පේන්න පටන් ගන්නවා. මේ සනාධිය යම් මොහතක මේ මට්ටමටපත් වුණාද ඒ පුරාම ඒකාකාර චලන සංතතියක් දැක ගන්න පුළුවන් වෙනවා. මේ විදිහට දකින්නකොට යෝගාවචරය මෙනේ කල්පනා කරලා සමහර ලාට කමඨාන් දෙනකොටත් මතක් කරනවා ශරීරේ පේන්නේ නැතුව යනවා පිම්බීමෙන් හැකීම වෙන් කරගන්න බැරුව යනවා. නමුත් සතිය හොඳට අවදිමත් සමාධිය හොඳයි. මට දිගටම චලන වැටෙනවා. විශාල එළියක් මැද විශාල බලාගාරයක ඉන්නා වගේ නැත්නම් යන්ත්‍රාගාරයක ඉන්නා වගේ කියලා ඉවර කරගන්න බැරි තරම් චලන. පුංචි කුඩා ප්‍රමාණවත් නැති චලන රාශියක් දැක ගන්න පුළුවන් කියලා. ඉතින් මෙන්න මේකට කියනවා එකක් වශයෙන් සංකතියක් වශයෙන් මේ නාම රූප පද්ධතිය දැක ගන්න අවස්ථාව. මේක මතවාද අනුව විස්තර කරනවා ඒකත්ත ණය කියලා. කියන තාක් ඔක්කොම රූප ධර්ම, කියන තාක් ඔක්කොම නාම ධර්ම ක්ෂණ ක්ෂණ වශයෙන් විශාල වෙනස්කම් රාශියකට පත් වෙලා පවතිනවා. ඒ දේශ දිහා බලනකොට හරියට මහා ප්‍රවාහයක් දිහා බලනවා වගේ ඒකාකාරව මේක ගලන ස්වරූපේ දැක ගන්න පුළුවන්. මෙන්න මේ ස්වරූපය පිළිබඳ බුදු වචනේ බුද්ධෝ උපදේශය ගුරුවරයෙකුගේ උපදේශයේ ලතක මේ තමයි අවසානය. මේ තමයි නිෂ්ඨාව කියලා සමහරු තේරුම් ගන්නවා. මම ඒ ඒකාත්මය සමග එකබ භාවයේ සමග මිශ්‍ර වුණා පුදුමාකාර ශාන්තියක් පුදුමාකාර සැහැල් බව මම මේ වෙලාවේ නාසයෙන් ආග්‍රහණ විදිනවා නෙවෙයි. දිවෙන් රස බලනවා නෙවෙයි. මේ හිතට වැටෙන දේ. මේ නිසා මේ තමයි ආත්ම ස්වરૂපය. මේ තමයි පරමාත්ම ස්වરૂපය. ඒ නිසා මම පරමාත්මේ සමග සමීප වුණා. තව තවත් සමීප වෙන්න, තව තවත් භාවනා කරන්න ඕන, තව තවත් වීර්ය කරන්න ඕනේ කිය මෙතනදී පටලවා ගන්න අවස්ථාවක් තියෙනවා. ඒ නිසා මේ ඒකත් ණය ක්‍රමයේට හරියට උපදේශානුව භාවනා කරලා ඒකේ ඒකත් ක්‍රමය නැත්නම් නාම රූප ධර්ම සංතතියක් ලෙස පවතින ස්වરૂපය තේරුම් අරගෙන ඉදිරියට ගියේ නැත්නම් මේ තමයි ආත්මය මම ආත්මය දැක්කා කියලා ආත්ම දිට්ඨියට වැටෙන්න ඉන්නේ. ඒ නිසා මෙතන සියුම් භාවයක් බුදුරජාණන් වහන්සේ දකිනවා. මේ නිසා බුදුරජාණන් වහන්සේ ආත්ම දිට්ඨි වාදයට දොස් කියන්නේ. නිග්‍රහ කරන්න කියලා මේ භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකාවන්ට උපදෙස් දෙනවා. මොකද ඊයත්ෝ ඒකට ගියේ හිතලනේ. ස්පර්ශයක් ඇතුව මේ අතරමැද අවස්ථාව. ඥානෙ වැඩෙනකොට සමහර සමාධි මට්ටම් වලදී ඒ ඇහිීම්, දැකීම්, හිතවිලි, ස්පර්ශ, පින්නීම හැකිනීම කියන මූල කර්මස්ථානයේ මේ සියල්ලම ඔක්කොම එකම විශාල පිටුසිතුමක් වගේ. සම්පූර්ණ තමන්ගේ විශ්වාසයි සතිය පවතින බව, සම්පූර්ණ තමන්ගේ විශ්වාසයි සමාධිය පවතින බව මෙන්න මේ ආලෝකයක් ඇතුළට ගියා වගේ විශාල වැඩ බිමක් ඇතුළේ ඉන්නවා වගේ රාශි වැටෙන්න පටන් ගන්නවා. මේ තුල සතර මහා භූතයන්ගේම ක්‍රියා. යෝගාවචරයට වැටෙනවා. මෙන්න මේ වැටෙන අවස්ථාවේදී තීන්දුව කරන්න යන්න බලන්න. මේ తত্ত্বය ඉතාමත්ම නැවත නැවතත් යොදවන හිතින් මේකම එල්ල කළ හිතින් දිගට පවත්වාගෙන යනකොට යෝගාවචරයට වැටෙනවා. මේ තමයි මේ සියල්ලම එකම හරියට කිඳි රාශියක් එකතු කළ විශාල කඹයක් අඹරුවා වගේ මේ නාම ධර්ම කෝණු රූප ධර්ම කෝණු සාමූහික වශයෙන් ඒකත් ක්‍රමයට වැඩ කරන ආකාරය සමහර වෙලාවල් වලට යෝගාවචරයට මේකේ එක එක පුරුක් වෙන වෙනම වැටෙන්න පටන් ගන්නවා. සාමාන්‍ය මූල ධර්ම පැත්තෙන් විස්තර කරනවා නම් අවිද්‍යාව නිසා සංස්කාර, සංස්කාර නිසා ආදී විදිහට අවිද්‍යාපත්‍ය සංකාර, සංකාරපත්‍ය විඥාන, විඥානපත්‍ය නාම රූප කියලා මේ සංතතියේ පුරුක් වශයෙන් වැටෙන්න පටන් ගන්නවා. මෙන්න මේක නිසා මේක සිද්ධ වෙනවා. මේක නිසා මේක සිද්ධ වෙනවා කියලා. අන්නේ විදිහට වැටෙන වෙලාවේදී මේ පුරුක් අතර තියෙන ඕ සම්බන්ධතාවය අතහැරලා එකින් එකට තියෙන සම්බන්ධය අතහැරලා දෙකක් විතරක් කරගන්න. මේ දෙක විතරක් අරගෙන ඒක පිළිබඳ විශේෂයක් කරන්න ඕනේ මම මේක තමයි ගැඹුර මේ තමයි බලන්න ඕන දේ කියලා එකම දෙයක්. ඒ පුරුක් දංගල් රාශියක තියෙන එකම පුරුකක් විශේෂ විශේෂත්වය පාල කරන්න ගත්තොත් යෝගාවචරයට අනෙක් පුරුක් එක්ක මෙව ඇමිනිලා පැතිලා තියෙන ස්වරූපේ නොදැනීම නිසා මේ දෙකේ සම්බන්ධය අනිත්‍යවයි සම්බන්ධයක් නෑ මෙතන විශේෂ සම්බන්ධයක් තියෙනවා කියන එක කොටසක් විතරක් අල්ලගන්න. මේ විදිහට ඊක අතහැරලා ඊගාව දවසේ තව කොටසක් විශේෂණය කරනවා. ඊගාව දවසේ තව කොටසක් විශේෂණය කරනවා. මෙන්න මේ විදිහට යෝගාවචරය සමහර වෙලාවට නානත්ත නායකමෙට විවිධ කොටස් මේ විශාල සංස්කෘතිය විවිධ කොටස් එක එක වශයෙන් උද්දීපනය වෙලා දැක ගන්න අවස්ථාවල් තියෙනවා. මේ වෙලාවේදී යෝගාචරය ඒකට රුචි කරලා ඒකට කැමැති වෙලා ඒකමයි ගැඹුර අනික් කාට මේක වැටහෙන්නේ නැහැ මට විතරයි මේක වැටහෙන්නේ කියලා වැරදි දික්ටි ස්වරූපයකට ගත්තොත් ඒ පුද්ගලයා උච්ඡේද දික්කියට වැටෙන්නේ ඉඳී. උච්ඡේද දික්කිය කියලා කියන්නේ මේ අවිද්‍යාව නිසා සංස්කාර ඇති කරාට භවය නිසා ජාතිය ඇති කරන පුරුකට මේ පුරුකේ සම්බන්ධයක් නැහැ. එනතම් පෙර ජාතියේ සම්බන්ධයක් මෙහෙට ඇත්තේ නැහැ මේ මරණින් ඔක්කොම ඉවරයි කියලා විච්ඡේද දිට්ඨියට වැටෙන්න ඉඩ තියෙනවා. ඒ නිසා යෝගාවචරය මෙතනදී මේක නිෂ්ඨාව කියලා බාර ගන්න නැතුව මේ වැටෙන දේ වැටෙන ආකාරයට වර්තා කරනවා. වැටෙන ආකාරයට නිරීක්ෂණය කරගන්නවා. මේක ඊයේ මම දැක්කේ නෑ. මේක හෙටත් මට වෙන්න ඕන මේ විදිහටමයි භාවනාව කියන්නේ. මෙහෙම නොවුනොත් භාවනාවක් කැඩිලා ආදී විදිහට යෝගාවචරයගේ විවිධ ඒ විචිකිච්ඡා සැක වික්ෂිප්ත භාව පහළ වෙන්නේ මේක තීන්දුව කරන්න හදන නිසා. මේ භාවනාව මෙච්චරයි කියලා හිතන නිසා. ඒ තමයි තියෙන පාටු ඥානයේ තීන්දුව කරන්න යන නිසා. නමුත් යෝගාචර තේරුම් කරගන්න ඕනේ මේ හේතුඵල සම්බන්ධතාවය දකින්නවා කියලා කියන එක මහා සංකීර්ණ ජාලයක්. මේ ජාලේ යමක් ප්‍රකටද ඒ ප්‍රකට දෙයට මුළු හිතින් වර්තමාන වශයෙන් ඍජුව විනිවිද දක්නා සුදුව බලන එකයි කරන්නේ. ඒක තීන්දුව කරන්න පුළුවන් ශක්තිය ඒ සත්‍යඥතා ඥානෙ මේ පිට ඇත්තේ මේ නිසා බුදුරජාණන් වහන්සේ ඒ සත්‍යඥතා ඥානෙ මේ දේවල් දැකලා මේක ඒකත් ක්‍රමයට දැක ගන්න පුළුවන් මේකේ නානත් ක්‍රමයට දැක ගන්න පුළුවන් කියලා මේ මාත්‍රිකා වශයෙන් ගෙන හරපානවා. මොකද ආධුනික යෝග ආචරය නොමග යන්නේ නැති වෙනවා. ආධුනික යෝග ආචරය නෙමෙයි ඒ යෝග ආචරය ඒ පාර දිගේම දිගින් දිගට නම ගියොත් එදා බුදුරජාණන් වහන්සේගේ කාලේ හිටපු අජිත කේස කම්බලකේ සාස්තුන් වහන්සේ විශාල පිරිසක් හිටියා. ඒ අධර්මතාවය උනේ මේ ජීවිතේ හොඳ කෙරුවත් හෝ නරක කෙරුවත් හෝ මේ මරණයෙන් මත්තට යන්නේ නැහැ. ඒක ඉච්චරයි. මේ මත්තට යනවනම් එහෙම ධර්මතාවයක් ඇතේ. කියන උච්ඡේද දිට්ඨියකට වැටෙනවා. නමුත් ඒ පුද්ගලයා භාවනා කරලා නැතුව භාවනා කරන්නේ නැතුව ගත්ත දෙයක් කියන්නේ නෙමෙයි. භාවනාවෙන්මයි සමාහලාට අදෝවේ විශේෂයෙන් භාවනා කරනවා කියන අතනදී හොඳ දියුණු භාවනා කරගන්නවා. ඒ පුද්ගලයාට හොඳ අධ්‍යක්ෂක රාශියක් තිබිලා තියෙන නමුත් අවාසනාවට අතරමැද ස්ථානකදී තීන්දුවකට ඇවිල්ලා ඒක නිසා එතන අහුණා. ඒකදී දියසුලියකට අහුණා වගේ එතනෝම කරකැවෙන්න පටන් ගත්තා. අර කියන විදිහට ඒකත් නැයපත්ලව ගත්තොත් වර්ධව තේරුම් අරගත්තොත් ආත්ම දිට්ඨියට වැටෙනවා. බ්‍රහ්මණ ආගමට, Hindu ආගමට ආදී කොටක් ආව ආත්ම දිට්ඨියට වැටෙනවා. නානත්ත ණය පටලවා ගත්තොත් නානත්ත ණය කියන විදිහේ යථාව ස්වරූපයෙන් දැනගත්තේ නැත්නම් යෝගාවචරය ඒ ඒ මොහතට හෝ උච්චේ දිට්ඨියට වැටෙනවා. මේ නිසා මේක මගහැරවීම සඳහා උපදේශ වශයෙන් විස්තර භාවනා කරනකොට මතුවෙන මතුවෙන නාම ධර්මයේ මතුවෙන වශයෙන් රූප ධර්මයේ ලක්ෂණ මේකය රසය මේකේ, සත්‍චිපත්තානේ මේකේ, පදත්තානේ මේකේ කියලා එක එකක් එක එකක් විස්තර කරලා ඒ විදිහට ඔක්කොම දන්නවනේ යෝගාවචර දැනගන්නවා මේ එක ධර්මතාවයක් එක පුරුකක් එක සංදිස්ථානයක් තමයි උද්දීපන වෙලා ප්‍රකට වෙලා වැටුණාට ඒක අනිත්‍ය වයින් වෙන් කරලා ගන්න පුළුවන් දෙයක් නෙවෙයි. ඒක එක දිග වැලට තියෙන. නමුත් අද ප්‍රකට උනේ අද ප්‍රකාශ භායටපත් උනේ මේ කොටසයි. ඒකේ ලක්ෂණය මේකයි. ඒකේ රසය මේකයි, ඒකේ පච්චපත්ථානේ මේකයි, ඒකේ පදත්ථානේ මේකයි කියලා ඒ ආචාර්යවරුන් විසින් මේව සංග්‍රහ කරලා කියනවා මේ නානත්ත ණය පැටව ගන්න කියන්නේ. වරද්දව ගන්න කියන්නේ. ඒ මිත්‍යා අදිට්ඨිකටපත් නොවන විදිහට. මේ විදිහටම යෝගාවචරය භාවනා කරනකොට මේ එක එක පුරුක් අවිද්‍යාවත්‍ය සංකාර සංකාරපත්‍ය විඥාන වශයෙන් හෝ එනත්නම් ආගෝතේජෝ වායෝ පඨවි වශයෙන් හෝ මේ වගේ තියෙන එක එක දික් වශයෙන් කොටස් වශයෙන් වෙන වෙනම විශේෂණය කරන්න යනකොට යෝගාවචරය තේරුම් අරගන්නව වැටහෙනවා මේ අවිද්‍යාවේ සංස්කාර පහල කරන්න විශේෂ උනන්දුවක් නැහැ. ඒක ව්‍යාපාර කරන්නේ නැහැ. මේ සංස්කාර පහල කරන්නේ. අවශ්‍ය පදම හරිනකොට ඒ සුවඳ එනවා. එහෙම නැත්නම් ව්‍යාපාර ස්වરૂපයක් මේ අවිද්‍යාව මේ මම සංස්කාර පහල කළ යුතුයි කියලා ජීවි ස්වરૂපයක් අවිද්‍යාවේ නැහැ. ධර්ම මාත්‍ර ස්වરૂපේ පමණයි කියන්නේ. උත්සාහයක් නැහැ. මේ නිසා අධ්‍යාපාර ණය. ධර්මිතා නියම මට්ටමට සම්බන්ධ වෙනකොට ඒ අනුව පළහට ගන්නවා මිසක් ඒ ධර්මතාවල පළහට ගැන්වීමේ ජීවි ස්වરૂපයක් නැහැ. කරවන ස්වરૂපයක් ඇත්තේ නැහැ. මෙන්න මේ විදිහට අභ්‍යාපාර ණය යෝගාවචරයට වැටෙනවා. විශේෂයෙන්ම හොඳට යෝගාවචර තේරුම් අරගන්න පුළුවන් මේ නාම ධර්ම නිසා නාම ධර්ම පහවලින්. තමන්ගේ මානසිකාරයේ යොමු වෙන තැන විශේෂණ වෙලා පේනවා. අර අපි කලින් ගත්ත උපමා වගේ මොකක් හරි චිත්‍රයකට බල බල සද්දයකට අහා යමක් හපමි මොකක් හරි ආසනයක වාඩි වෙලා සුවඳක් විඳින්මින් හිතිත් හිතවිලි කරගෙන ඉන්න වෙලාවේ භාවනා කරලා තියෙන යෝගාවචරයකට නම් හොඳට පුළුවන් තමන් කුරුදු කරපු මානසික කාර්යano හරියටම විනාඩියක් හරි දෙකක් හරි නැත්නම් තප්පර ගාණක් සද්දේට විතරක්ම හිත යොදාගෙන ඉන්න. එහෙම හිත යොදාගෙන ඉන්නකොට තමන්ට වැටහෙනවා උච්චර කුප්පනසලු කොච්චර උද්වේග කර රූප මතුවන හිත යන්නේ. හිත සද්දේ විශේෂම නතර වෙනවා. එහෙම නැත්නම් තමයි යොමු කළ විශේෂ නතර වෙනවා. මේ රූපවල ශක්තියක් නැහැ ඒකට රාගය කරනවා. ඇහැට ශක්තියක් නැහැ ඒකට රාගය කරනවා. ඒ රූපය හැම වෙලාවෙම රාග නිශ්චිත රූපයක් රාග ආශ්‍රිත රූපයක් කියලා අපි හිතනවා ඒ රූපේ දැක්කොත් රාගය මතුවේ යුතුමයි ආලෝකයේ තියෙනවා නම් මතුවේ යුතුමයි ඇහැ හොඳ නම් මතුවේ යුතුමයි කියලා. නමුත් මානසිකාරියොම වෙලා තියෙන කනට නම් ඒ රාග නිශ්චිත රූපේ රාගය පහල කරන්න පුළුවන් භාවයක් නැහැ. මොකද ඒ රූපී නෑ රාගය පහල කරන්න පුළුවන් කෝවිද. ඒකට අවධානය යොමු වෙන්න ඕන. චක්කු විඥානේ පහල වෙන්න ඕන. ඊගාට තමන්ගේ කර්ම සංඥා විද්‍ය දිග ඇරෙන්න ඕනේ. අන්න එතකොට මෙතන තත්ත්වයක් පහළ වෙන රූපෙට බැඳේ. ඒකට කියනවා රාගය කියලා නැත්නම් ලෝභය කියලා. එහෙම නැතු ඒ රූපේ රූපේ වශයෙන් හිම ලෝභේ පහළ කරන ගතියක් නැහැ. ඇහි ලෝභේ පහළ කරන ගතියක් නැහැ. චක්කු විඥානේ නැහැ. මේ එක එකක් ගත්තහම මේ එක එකකවත් මේ අභ්‍යාපාර ස්වરૂපයක් තියෙනවා. ඉති කියන්නේ ධර්ම ස්වરૂපය. මෙන්න මේ අභ්‍යාපාර ස්වરૂපේ යම් කෙනෙක් හොඳට තේරුම් අරගෙන තමන්ගේම මත අනුව කල්පනා කරන්න ගත්තොත් එතන පැටලෙන ස්වරූපේ තමයි අකිරිය වාදයකට වැටෙන්නේ. අකිරිය වාදය කියලා කියන්නේ කොච්චර පිංකම් කළත් ඒක ඇති ඵලයක් නැහැ. කොච්චර පාව කළත් ඒක ඇති ඵලයක් නැහැ. ඒවා එකිනෙකට කිසිම සම්බන්ධයක් නැහැ. මෙන්න මේ විදිහට ඉස්හාත්ම වාද අතරේ අන්තිමම විනාශකාරීම වාදය වෙන අකිරිය වාදයට වැටෙනවා. ඉදාජිත කේස කම්බල අර විදිහේ උච්ඡේද වාදයක් ගෙන හරපෑව පුරණ කස්සප විවිධ අතිරේ වාදයක් ගෙන හරපෑව. හොඳ කරලා කියක් නෑ නරක කරලා දෙයක් නෑ. ඒකේ ඒ වෙලාවල් කියන්නේ කොන මේ එකකවත් තව දෙයක් ඇති කිරීමේ ශක්තියක් ඇත්තේ නෑ කියන්නේ. නමුත් යෝගාවචරය මේ එකකවත් හදිස්සිය තීන්දුව කරන්න යන්නේ නැතුව මේක තවත් එක පැත්තක්. Taman දකින්න හේතුඵල ධර්මතාවයේ අභ්‍යාපාර ක්‍රමය. රූප ධර්ම විශ්ේ නාම ධර්ම වලට කුතුහලයේ දනවන අවශ්‍යම ස්වරූපයක් ගැඹෙලා නැහැ. ස්වරූපයක් නැහැ. නාම ධර්ම නාම ධර්ම රූප ධර්ම රූප ධර්ම මේ දෙක අතර ගැටීමෙන් තමයි ඒවට අවධානය යොමු වීමෙන් තමයි මෙහෙම පහළ වෙන්නේ පුළුවන්. ඒ නිසා සමහර විටක තමයි කාලයක් සිටි ස්ථානයේ නැත්නම් තමන්ගේ පෞල් ජීවිතයේ එහෙම නැත්නම් තමන් ඉන්න රටේ ගමේ තියෙන හතුරු මිතුරු ප්‍රිය භාව අප්‍රිය භාව වගේ දේවල් අපි මේ වගේ භාවනා නොකරොත් කවදාකවත් හෙල්ලෙන්නේ නැහැ. හතුර හැමදාම හතුරයි. මිතුර හැමදාම මිතුරයි. මොකද Taman දකින්නේ හතුරෙක් විදිහටමයි. ඒ නිසා හැමදාම හතුරු ස්වරූපයෙන් පේනවා. නමුත් යෝගාවචරයක් තේරුම් අරගන්න පුළුවන් නම් මේ හතුරගේ නිසග එහෙම නැත්නම් ඒකටම ආවෙනික සතුරු ස්වරූපයක් නැහැ. ඒ තමයි දක්වන ආකල්පවල හැටියට මේ හතුර හතුරෙක් කරගන්න. නමුත් Taman මධ්‍යස්ථ වෙනවා නම් යත් තත්ත්වයේ ඇති ආකාරයෙන් බලනවනේ ඒ තිබුණු සතුරු සම්බන්ධතාවය දිය වෙලා යන පටන් අර ගන්න පුළුවන්. මේ භාවනා නොකරන පුද්ගලයෙක් නම් විරුද්ධ පක්ෂයේ ඉන්නේ තත්ත්වේ එක අඩුයි. නමුත් Taman භාවනා කරනවා නම් Taman තුල මේ පටලැවෙන ස්වરૂප කතු ස්වરૂපේ දුරු වෙලා යන පටන් අර ගන්නවා. මොකද මේ ධර්ම වල එහෙම බැඳගෙන වද දෙන ස්වરૂපයක් නැහැ. Taman මේ බැඳගෙන වද ගන්න ස්වરૂපයක් තියෙනවා. ඒ මොකද මේ පටලවල වටහා ගන්න නිසා. මේ හේතු ධර්ම ධර්ම ස්වરૂපේ නොදන්න නිසා. මේ වාගේම තමයි මේ හේතුඵල ධර්ම අතර ධම්ම මත්ත ස්වરૂපයක් කියන්නේ. ඒක ධර්ම මාත්‍ර පමණ. නිජීවක්. මේ කටයුතු කරනවා කියලා දෙයක් ඒ ධර්ම වල ඇති. නමුත් ඒව අතර තියෙනවා ඒක අ හේතුක වාදයක් ක්‍රියාත්මක වෙන්න විදිය නෑ. ඒවා නියම හේතු තියෙනවා. මේ මේ දේවල් වුණොත් මේ මේ දේවල් කරන්න පුළුවන් කියලා ඒව අතර තියෙනවා ධර්ම නියම. මේකට පොත්පත්වල නිදර්ශන දෙන්නවා මේ ධර්ම මාත්‍රය ධර්ම මාත්‍ර නියම වාදේ ගන්න නැති කෙනෙක් හිතන්න පුළුවන් උග්ඝාත් මිරිකලා කිරි ගන්න පුළුවන්. වැලි මිරිකලා තෙල් ගන්න පුළුවන්. ඒක එහෙම නෑ. උග්ඝාත් මිරිකුවොත් උප්පැණි තමයි හම්බෙන්නේ. වැලි මිරිකුවාට තෙල් ලැබෙන්නේ නෑ. ඒවර ධර්මතා පවතින. මේ ධර්මතා තේරුම් අරගත්තේ නැත්නම් මේ විසම හේතුක වාදයකට වැටෙනවා. බලාපොරොත්තු වෙනවා මැජික්. අහසේ ඇවිදින්න එහෙම නැත්නම් මේ ලෝකෙ වෙන්නේ නැති දේවල් වලට කට ඇරගෙන බලාගෙන සුරුකක් තියෙනවා මෙහෙම කරන්නේ. ඒ නිසා ඒ පුද්ගලයා අස්වාභාවික තත්ත්වවලට පැටලෙනවා. විෂම හේතු, අහේතුක වාද, විෂම හේතුක වාද ආදී අස්වාභාවික තත්ත්ව වික්ෂේප වාද වලට වැටෙන්න ඉඩ තියෙනවා. රුචි තත්ත්ව, රුචි තත්ත්ව කියන දෙක වෙන් කරන්න පටන් අරගත්තොත් යෝගාවචරයේ භාවනාව පැත්තයි කියන්නේ. රුචි දේ දුකයි. අරුචි දේ දුකයි. ප්‍රිය දේ දුකයි, අප්‍රිය දේ දුකයි. මේක දුක්ඛ සත්‍යයක් වශයෙන් පෙර නොඇසු නොඇරු නොවේ නොඇසු නොදුටු විරෝධියකට දකින්න නම් මේ සෑම මතුවෙන මතුවෙන අවස්ථාවකම ස්වභාවික ලක්ෂණ දක ගන්න සුළු ස්වරූපයක හාත්පස එක කොනක් නෙවෙයි යන්න ප්‍රමාණයක් පතුරවන්න පුළුවන් නම් ඒ ප්‍රමාණයක් පතුරවීමේ පරිඤ්ඤය හාත්පස දක ගන්නයි මේ යෝගාවචරය ඉන්දිනේ හැකලීමෙන් නැත්නම් ආස්වාද ප්‍රසවාසයෙන් පටන් අරගෙන කායගත සති වශයෙන් කරන්නේ මේ පටන් ගන්න තන මූල කර්මස්ථානයේ වුණාට ඒක ක්‍රමයේ අරුණේ ද්විතීයි අරමුණු පරියන්කේ ද්විතීයි අරමුණු සක්මන දෛදීදා කටයුතු වශයෙන් අත් සාද බල නින්දී පසුන වෙන සෑම තැනකටම මෙන්න මේ ඥානෙ පැත්තෙන් ගන්න. මේකට කියනවා දුක්ඛම් පරිඤ්ඤය. යම් විදියකට යෝගාවචරය මේ පවතින තාක් ඇති වෙන තාක් නැති වෙන තාක් මේ ඔක්කොම සංස්කාර දුකයි අඤ්ඤාකොණ්ඩඤ්ඤ ස්වාමීන් වහන්සේ අඤ්ඤාකොණ්ඩ දාසපත් උනේ යම් කිංච සමුදය ධම්ම සබ්බන්තං නිරෝධ ධම්ම මේ යම් තාක් සංස්කාර ධර්ම දුක්ඛ ධර්ම ඇති වෙනවනම් ඒක නැති කරන්න පුළුවන් මෙන්න මේ தත්ත්වය තේරුම් ගන්න ඒ නැති කරන්නේ කොහොමද ඒක අල්ලා ගන්න නැතුව ඉන්නේ ඒවට තෘෂ්ණාව ඇති නොකර ගැනීම උපාදානය ඇති නොකර ගැනීම. ඒව සමග ඇලුනත් ගැටුනත් අපි දේව අල්ලාගත්තා වෙනවා. ඒ නිසා ඒවා අල්ලාන දෙයක් නෙමෙයි කියන මේකේ දුක්ඛ ස්වરૂපයක් කියනකොට අර දෙවෙනි පැත්ත ආ වූ තෘෂ්ණාව මේකේ ඉස්සරහා පැත්ත හොඳයි පස්ස පැත්ත නරකයි. මැද හරිය හොඳයි පිට පැත්ත නරකයි. අසවලා හොඳයි අසවල නරකයි. අහවල් වෙලා හොඳයි මේ වෙලාව නරකයි. ආදී වශයෙන් අපි මේ තෝරන්නේ මොකද්ද? අරකනන් නරක උනන මේක හොඳයි කියලා. ඒ මොකද අපි මේ දේවල් ස්වභාවික ලක්ෂණ වශයෙන් දැකලා. දැක්කනම් ඒ ඔය හොඳයි කියලා අල්ලගන්න හදනත් නරකයි කියලා ඉවත් කරන්න කියලා හදන දෙකේවත් පරමාර්ථ වශයෙන් තියෙන එකම දුක්ඛ ස්වභාවය. එහෙමනම් තෘෂ්ණාවට ඉඩක් නැතියි. එහෙමනම් තෘෂ්ණාව ප්‍රහාණය කිරීම අයින් කර දැමීම සමාජයට බරපතල කටයුත්තක් වෙන්නේ. නමුත් අල්ලගෙන ඉන්නවනම් තදින් බදාගෙන ඉන්නවනම් ඒකයි කරන්නේ. දුක්ඛයේ දුක්ඛ ස්වરૂපේ හරත්පස දැක ගන්න අසුරු ස්වરૂපේ එනකොට යෝගාචර තේදෙනවා මේක එක පැත්තක් ගන්නට අර කොහොඳයි මේක නරකයි කියලා කියන දෙයක් ඇත්තේ නෑ කියලා. එහෙමනම් අර දැඩිව අරගෙන තිබුණ කොටස් අර අතාරින් හදන කොටස් වලට සමාන බව තේරෙනවා. එතකොට යෝගාචර සමුදේ සත්‍ය වශයෙන් කුෂ්ණාව ඉබේම පහළ පහ වෙන්න පටන් ගන්නවා. දුක්ඛ සත්‍ය හොඳට තේරෙන්න තේරෙන්න සමුදේ සත්‍යයේ බල බෙදෙනවා. ණය. දුර්වල වෙන්න පටන් ගන්නවා. එහෙමනම් අතාර ගන්න ලේසි වෙනවා. මේ අතෑරීමමයි නිවන කියන්නේ. මේකටම කියනවා නිරෝධය කියලා. නමුත් මේ නිරෝධය ප්‍රාර්ථනා කරපමණි ලැබෙන්නේ. ඒ සඳහා මාර්ගය වඩන්න ඕන. සීලේ වශයෙන් ඊටාන ගොරෝසු නරකද. දුක්චරිත අතාරින්න. අතාරිනකොට අතාරිනකොට තමයි සමාධිය වශයෙන් නැත්නම් හිත වශයෙන් නීවර ධර්ම කියන ඊට වැඩිය සියුම් ඒ සාමාන්‍ය සමාධිමත් හිතකට දැන්පත් හිතකට දැක ගන්න පුළුවන්. හිසවසවන සුළු කෙලස් ධර්ම දුරු කරන්න පුළුවන්. ඊගාවට තමයි මේ අනුසේ වශයෙන් පවතින ආ වූ යත් ඉඳගෙන තමන් එහෙ මේ මත් කරවන එහෙ මේ තමයි යොමු කරවන්නේ මායාභාවයට පත් කරන මේ අනුසේ ධර්ම දැක ගන්න පුළුවන්. ඒ ධර්ම දුරු කරන්ට මේ මාර්ග ඥාන නැත්නම් ආර්ය අෂ්ටාංගික මාර්ගය නොවැදීමේ කරන්නේ. මේ මාර්ගයේ වැඩිමමයි ඒකේ මුලම තමයි මේ දුක දුක වශයෙන් ආත්පස දැක ගැනීමෙන් කරන්නේ. ඒ නිසා යෝගාවචරය මේ අවස්ථාවේදී නැවත නැවතත් අරමුණට එල්ල කරන හිතේ වටිනාකම වැඩි කරනවා නම් ඒ විදිහට එක ක්ෂණයක් නෙවෙයි ඒ අරමුණට එල්ල කිරීම වගේම නැවත නැතේදීම කියන වීර්යය දියුණු කරනවා නම් යෝගාවචරය දුක්ඛ සත්‍ය ආත්පස දැක ගන්නා ක්‍රියාව කරන්නේ කරපත් වෙනවා. එහෙමනම් ඉතුරු ඵල තුන ඉබේ ලැබෙනවා. ඒ නිසා මේක ඊටාත්ම වාසිදායක වැඩ පිළිවෙලක් මේ විපස්සනාවේ තියෙනවා. නමුත් ප්‍රථමයෙන්ම තමයි ක්‍රියාත්මක වෙන්නේ දුක්ඛ සත්‍ය බව තේරුම් ගන්න. ඒ නිසා කොටසක් අයින් කරලා කොටසක් ලබා ගන්න හදනවා කියලා කියනවනේ මේ පරිඤ්ඤයයන් කියන හාත්පසින් දක ගන්නවා කියන වැඩ පිළිවෙල සිද්ධ වෙන්නේ. මේ නිසා යෝගාවචරයේ සම්පූර්ණ තමන්ගේ ඥානීය යොදවල මේක තේරුම් ගන්න ඕනේ. මේ ඥානීය අවතින ස්වરૂපේ අවුල් භාවය නිසා ගුරු උපදේශයක ගුරු උපදේශයකට යටත් වෙන භාවය ඒ ශ්‍රද්ධාවෙන් පිළිගන්න ආසුරු ස්වરૂපේ නැති වුණොත් අර කලින් තිබුණ මතම නැවත නැවතත් තහවුරු වෙන්න පටන් ගන්නවා. නමුත් බුදුරජාණන් වහන්සේගේ ඒ මහා ප්‍රඥාව නිසා බුදුජාන විශ්වයේ වැඩ පිළිවෙල ඉතාමත් නැහැ. බාල එහෙම නැත්නම් විශාල අධ්‍යාපනය නැති ස්ත්‍රී පුරුෂ කාට නමුත් ක්‍රියාත්මක කරන්න පුළුවන්. විපස්සනාට අවශ්‍ය කරන්නේ විතක්කයක් වීර්යයක් තමයි. වැඩ කරන වෙලාවදී. කලින් අවශ්‍ය කරන්නේ ශ්‍රද්ධාව, කුසල ඡන්දය. ඵලයේ වශයෙන් ලැබෙන්නේ ප්‍රඥාව. නමුත් මේ විදිහට සරලව ගෙන් කියන පුළුවන් වුණාට බොහොම යෙදී කළ යුතු කටයුත්තක් මේ විචක්කය කියලා කියන්නේ අරමුණු නැංවීම කියන්නේ ඒ වාගේම වීර්ය කියන්නේ ඒ දේ කරගෙන යනකොට මෙන්න මේ විදිහේ තියෙනා වූ දෘෂ්ටි ජාල ක්‍රමක්‍රමයෙන් ක්‍රමක්‍රමයෙන් ක්‍රමක්‍රමයෙන් ගිවිදන් පටන් අරගන්න. එතකොට යෝගාවචරය නිතුආකල් ගෙනාවු මේ සැක රාශිය දෙයක් මතුවෙච්චාම තීන්දුව කරගන්න බැරි ස්වරූපයේ ඉස්මතු වෙන්න කලියුදී මොකද්ද කියලා දන්නේ නැති මේ සැක දුර වෙන්න පටන් අරගන්නවා. මේ විදිහට දුර වෙන්න ප්‍රත්‍යක්ෂයේ කියනවා. කොච්චර මේ විදිහේ බලනවා කියත් කොච්චර පොත් කියුවා කවදාකවත් එකෙන් මේ කියන ජඟුරක් මේ කියන පෞෂත්ව වෙනසක් මේ කියන සම්බන්ධතාවයක් දැක ගන්න බැරි වෙනවා. ඒ නිසා මූලිකවම අවශ්‍ය කරලා තියෙන්නේ ප්‍රත්‍යක්ෂයයි. Tamante දුක කරදරයක් සංකතොල්ලක් නිසා සතක් පහසුවක් සුඛයක් මතුවෙන මතුවෙන අවස්ථාවක් සෑම අවස්ථාවක මේ විදිහේ වටිනා ගැඹුරු ධර්මයක් මතු කර දීමට පැමිණෙන අවස්ථාවක් මේ අවස්ථාවෙන් පිට නොයා යුතුයි. මේ අවස්ථාව වෙන් කරන්න වෙනස් කරන්න උත්සාහ නොකළ යුතුයි කියලා දිගට කටයුතු කිරීම සීමාවචි රැකී තීව්‍ර කරගන්න ඕනේ. ඒ නිසා මෙතුවක් වෙලා සායක පමණ කාලයක් නැයි මේ විස්තර කරන්න දෙන්න කරුණු තම තමන්ගේ අධ්‍යක්ීම් වලට ගලපලා සම්බන්ධ කරගෙන ඒ වැටහෙන තාක් ධර්මයේ කොටස් ඒ අධ්‍යක්ීම් එක සම්බන්ධ කරනකොට තමන්ගේ මතුමැත්තේ භාවනාවේදී මතුවෙන දුෂ්කරතාවලදී අපහසු අවස්ථාවලදී මේ ධර්මය ඒ තමන් මෙතුවාකල් මේ වගේ මාර්ගකාව අධ්‍යක්ෂී ප්‍රයෝජනවත් වෙනවනම් යෝගාවචරයන්ගේ ගමනට විශාල කලෙලියක් වෙනවනේ එතකොට තමන්ගේ ස්වාධීනව තමන්ගේ භාවනාව දියුණු කර ගැනීමට ලෝකාවතර ලොකු හයියක් ශක්තියක් ලැබෙනවා එන්නේ මේ විදිහට මේ ධර්ම කරුණ වල ඇත්තා වූ මූල ධර්මයේ තම තමන්ගේ අධ්‍යක්ෂීන් මත එක්කිරීමේ ඒ තම තමන්ගේම දැන දියුණු වේගෙන එන ආ වූ ශ්‍රද්ධාව වීර්ය සති සමාධි ප්‍රඥා කියනා වූ මේ ඉන්දිය ධර්මයේ ක්‍රමක්‍රමයෙන් වැඩේවා කියන මෛත්‍රී කල්පනාවෙන් කරුණාවර චේතනාවෙන් අදට නියමිත ධර්ම දේශනාව මෙතනින් සමාර කරනවා